අනිච්චානුපස්සනාවෙන් නිච්ච සංඥාවෙන් මිදෙනවා. අනිත්‍ය වැටහෙන නිසා නිට්ටයයි කියන සංඥාව අතහැරලා යනවා නිට්ටය සංඥාවෙන් මිදෙනවා. ඒ නිසා සඳහන් කරනවා සිත විශේෂයෙන් මුදවනවා කියන කාරණාව පැහැදිලි කරනවා නම් සංකත ධර්මයන් නිට්ටයයි සදාකල් පවතිනවා. නිච්චා සස්සතා ආදී වශයෙන් මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගන්න පුළුවන් ධර්මතාවයන්. නිච්චා සස්සතා හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගන්න පුළුවන් ධර්මතාවයන් හැම කල්හිම වෙනස් නොවි එක ලෙසටම පවතිනවා කියන එක තමයි නිට්යයි කියලා කියන්නේ. හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියලුම ධර්මතාවයන් කිසිම වෙනසකට භාජනය නොවි එකම විදිහට පවතිනවා කියන එකට තමයි අපි මේ නিত্য කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙනම් සඳහන් කරනවා සස්සතා කියලා කියන්නේ මොන හේතුව නිසාද? සාස්වත හේවත් සදාකාලිකව පවතිනවා කියන එක. සස්සතා කියලා කියන්නේ නිච්ඡා සස්සතා. සාස්වතයි. සදාකාලිකව පවතිනවා කියන එක. එහෙම පැවතිච්ච සංඥාවට දෙන නම තමයි මිත්‍යා සංඥා කියලා කියන්නේ. ආන් එහෙම පවතින සංඥාවට මේ සාස්වතයි නිට්යයි සදාකාලිකයි කියන සංඥාවට දෙන සංකල්පනාවට කියනවා එහෙම නැත්නම් සංඥාවට කියනවා මිත්‍යා සංඥා කියලා. දැන් එතකොට ඒකට මිත්‍යා සංඥා කියලා කියන්නේ කවදාවත් මේ එකක්වත් ස්ථිරව සදාකාලිකව පවතින්නේ පවතින්නේ නැහැ. කවුරු හරි කියනවා නම් පවතිනවා කියලා ඒක මිත්‍යා සංඥාවක් කියලා හඳුන්වනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතෙනේ නিত্য සංඥාව මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටි සහගත නැත්නම් මිත්‍යා දෘෂ්ටි ගහණය මෙතන විස්තර කරනවා මේ නিত্য සංඥාව මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටි ගහණයක් ඇති වෙනවා කියලා. නিত্যයි කියන හැඟීමත් වටේට මිත්‍යා දෘෂ්ටි ගොඩාක් පට බැඳෙනවා. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටි ගහණය කියලා. එතකොට මේ ගහණය කියන වචනේ අපි පැහැදිලි කරගන්න උත්සාහ කළොත් අපි සමහර වෙලාවට කියනවා වන ගහණය කියලා. ඒකට මොකද්ද මේ වන ගහණය කියලා කියන්නේ? මහ කැලෑවක්. ඒ කැලෑවේ එක එක මට්ටමේ ගස් තියෙනවා. උස ගසුත් තියෙනවා. ඊළඟට පල්ලෙහා ගසුත් තියෙනවා. ඊළඟට පහළ ගසුත් තියෙනවා. ඊළඟට පැලක් තියෙනවා. ඊළඟට ඒක හැම තැනම වැල් ගිහිල්ලා මේ කටු පඳුරුයි කටු අකුල් නොයෙක් වැල් જાති ගිහිලා මේක ඇතුලෙන් රින්ගන්නේ රිංගන්න බෑ. රිංගන රිංගන තැන පැටලෙනවා. එහෙනම් මේක ඇතුලෙන් රිංගන්න නම් හොඳ පිහියක් හොඳ මන්නයක් අරගෙනම තමයි ගමනට බහින්න ඕනේ. පැටලෙන පැටලෙනවා කප කපා කප කපා ඉස්සරහට යන්න ඕනේ. එහෙනම් මේ මිත්‍යා ගහණය කියලා කියන්නේ ඒ වාගේ මේකේ පැටලෙන්න ගත්තට පස්සේ ලේසියෙන් නිදහස් වෙන්න නම් නිදහස් වෙන්න බෑ. නිදහස් කරගන්නත් බෑ මොකද නිදහස් කරලා එළියට අදින්න බෑ අදින්න අදින්න පැටලෙනවා එයා. ඒ නිසා අපි කවදාවත් කරුණු පැහැදිලි කරලා දෙන්න හැදුවට හැදුවට එයා ඒක තේරුම් ගන්නෙ නෑ. පැහැදිලි කරගන්නේ නෑ. එහෙනම් මිත්‍යා දෘෂ්ටි ගහණය කියලා සඳහන් කරන මේ සාස්වතයි, නිට්ටයයි කියන බැඳීම වටේට ගොඩනැගිච්ච මිත්‍යා දෘෂ්ටිත් එක්ක හරියට හරියට ඒගොල්ලෝ පැහැදිලා ඉන්නේ. ඉතින් අපි ඒකෙන් විදෙනවා නම් අපිම අවබෝධ කරලා නෑ වැරදුනා. ඒ නිසා මේ මේ කරුණු වැරදි වැරදි කියලා හොඳට කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරගෙන ධර්ම සාකච්ඡා කර කර වැරදිච්ච තැන් හොය හොයා ඒකෙන් ගැලවෙමින් ගැලවෙමින් නිදහස් වෙමින් යනවා කියලා කියන්නේ ඒක Tamanටම නිදහසේ කරගන්න වෙන වැඩක් කල්යාණ මිත්‍රයෙක් එක්ක එහෙනම් ඒකයි කිය හොඳ මන්නයක් හොඳ පිහියක් ඕනේ. ඒක කප කපා කප කපා ඇදලා දාමින් මිත්‍යා දෘෂ්ටියෙන් විදෙන්න ඕනේ. ඒකට හරිය ඒක ලේසි වැඩක් වෙන්නේ ලේසි වැඩක් වෙන්නේ නැහැ. ආන් ඒ වගේ සඳහන් කරනවා පින්නතුණී සාමාන්‍යයෙන් තියෙන වැරදි දෘෂ්ටිය වගේ නෙමෙයි මේ දෘෂ්ටි ගහණය කියන එක සාමාන්‍යයෙන් කෙනෙකුට තියෙන වැරදි දෘෂ්ටියක් නෙමෙයි දෘෂ්ටි ගහණයක් කියලා කියන්නේ ඊටාම ඉහළින්ම පැටලිච්ච කෙනෙක්. දෘෂ්ටි ගහණයක් කියලා කියන්නේ ඒකයි. ඒ නිසා සඳහන් කරනවා හැම පැත්තටම මුල් ඇදලා තියෙන්නේ මේක. හැම පැත්තටම මුල් ඇදලා ගිහිල්ලා. ලේසියෙන් ගලවන්න ලේසියෙන් ගලවන්න බෑ මුල් ඇදලා ගල් මුල් පස් පොළව ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඒ නිසා ගලවන්න හරි හරි අමාරුයි. මෙන්න මේ නিত্য සංඥාව කියන්නේ එහෙම දෘෂ්ටි ජාලයක් හැටියට හඳුන්වනවා කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් මේ ලෝකේ නিত্যයි, සාස්වතයි කියලා කියනවා නම් ඒකත් මේ වාගේ දෘෂ්ටි ජාලාවක් තමයි තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා මෙතන සංඥා සීසේන චිත්ත දිට්ටි නම්පි ගහනං දට්ඨබ්බං කියලා. සංඥා සීසේන චිත්ත දිට්ටි නම්පි ගහනං දට්ඨබ්බං. සංඥාව කියන මාත්‍රයෙන් සඳහන් කරනවා මිනිසුන්ගේ සිතෙහි ඇතිවෙන දැඩි මිත්‍යා දෘෂ්ටි ගහණය සංඥාව කියන මාත්‍රයෙන් මිනිසුන්ගේ සිතේ ඇතිවෙන මිත්‍යා දෘෂ්ටි ගහණය හොඳට අවබෝධ කරගන්න අවබෝධ කරගන්න අවශ්‍යයි. මෙන්න මේ අනිත්‍ය සංඥාව ඇති වුනහම ඒ දෘෂ්ටි ගහණයෙන් මිදෙනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් නිට්ටයයි කියන සංඥාවෙන්මයි ඉන්නේ. අනිත්‍ය සංඥාව ඇති වෙනවා කියලා කියන්නේ මේ සියලුම දෘෂ්ටි ගහණයෙන් එයා මිදෙන්න පටන් ගන්නවා සියල්ල අනිත්‍යයි කියලා දකින්න පටන් ගත්තට පස්සේ අවබෝධ කරගන්න පටන් ගත්තට පස්සේ අර දෘෂ්ටි ජාලාවෙන්ම ජාලාවෙන්ම මිදෙනවා. එහෙනම් මේ පැටලිලා ඉන්නේ අනිත්‍ය කියන එක හරියට වැටහෙන්නේ වැටහෙන්නේ නැති නිසා. ඒ නිසා පින්නතිනි සඳහන් කරනවා මේ සැප සංඥාවත් හැම වෙලාවෙම සැප සංඥාවෙන් යම් කෙනෙක් යුක්තයි නම් මේක සැපයි දුක නෑ කියලාම කල්පනා කරනවා. මේක සැපයි දුක දුක නෑ කියලාම එයාට හිතෙන්නේ. සැප සංඥාවෙන් යුක්ත කෙනා. ඒ නිසා සඳහන් කරනවා මේ ලෝකේ මේ යම් කෙනෙක් ඉන්නවා නම් හොඳට ඉගෙනගෙන ඉන්නවා. ඒ නිසා හොඳ රස්සාවකුත් කරනවා. ඒ නිසා හොඳට සල්ලි මිල මුදලුත් තියෙනවා. ආහාර පාන වලින් අඩුත් නැහැ. ඇඳුම් පැළඳුම් වලින් අඩුත් නැහැ. වෙනත් අවශ්‍ය දේවල් වලින් අඩුත් නැහැ. හැබැයි මෙයා කිසිම පිනක් දහමක් කරන්නේ නැහැ. නමුත් ධන සම්පත් තියෙනවා. හොඳට ජීවත් වෙනවා. කිසිම පින්කමක් කරන්නේ දැන් එයාගෙන් කවුරු හරි අහුවොත් කොහොමද කියලා එයා කියනවා හොඳයි කිසිම කරදරයක් නැහැ කියලා. එයාට වැටහෙන්නේ නැහැ මේ ලෝකේ කොයිතරම් කරදරයක් තියෙනවද කියලා. ආන් ඒකයි එයා මොකවත් නොකර මොකවත් නොකර ඉන්නේ. ලෝකේ කොයිතරම් කරදරයක් තියෙනවද කියන කාරණාවවත් වැටහෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ලෝකේ කරදරයිද කියලා දන්නෙත් නැහැ කියලා. තේරෙන්නෙත් නැහැ ලෝකේ කරදරයි කියලා. ඒ මොන ලෝකෙද මේ පවතින ලෝකෙත් එහෙමයි මේ සංසාර ගමනමත් සංසාර ගමනමත් ඒක එහෙම්මම එහෙම්මම තමයි කියලා සඳහන් කරනවා. ඒ නිසා එයාට තේරෙන්නෙත් නැහැ, දැනගන්නෙත් නැහැ. දැනගන්න අවශ්‍යතාවයකුත් නැති නිසා එයා ලෝකෙන් මිදෙන්න දන්නෙත් නෑ. මේ සසරින් මිදෙන්න දන්නෙත් නෑ මිදෙන්න අවශ්‍යතාවයක් නැති හින්දා. එයා හිතන්නේ කිසිම කරදරයක් නෑ හොඳින් ඉන්නවා කියලා. ආහාර පාන තියෙනවා, ඇඳුම් පැළඳුම් තියෙනවා, මිල මුදල් හම්බ වෙනවා, රැකියාවක් තියෙනවා. මේ කරදරයක් නෑ. නමුත් ඉතින් කරදරයක් තියෙනවා කියලා එයාට හැංගිලම හැංගිලම නෑ. අනිත්‍යයි කියලා හිතිලම නෑ. නিত্য සංඥාවෙම තමයි ඉන්නේ. මම මෙහෙම මේ ඉන්නේ වෙනස් වෙනවා. දවසක ලෙඩ වෙනවා, දවසක වේදනාව ගෙනෙනවා, මේ තියෙන දේවල් නැතුව යනවා, මම මැරෙනවා, ඒ වගේ සංඥාවක් ඇත්තෙම නැති හින්දා කියනවා හොඳයි කරදරයක් නැහැ කියලා. ඉතින් ඒ කාරණාව මෙතන පෙන්වන්න පුළුවන් මේ නিত্য සංඥාවේ ගැලිලා ඉන්නකොට වෙන දේවල්. අන් ඒ නිසා සඳහන් කරනවා මේ සත්‍ය දකිද්දී මුලින්ම දුක්ඛ සත්‍ය තමයි දකින්න ඕනේ කියලා. සත්‍ය දකිද්දී ඉස්සරලාම දකින්න ඕනේ දුක්ඛ සත්‍යය. ඉන් පසුව තමයි දුකට හේතුව දකින්නේ. ඉන් පසුව තමයි එයින් මිදීම මතක් වෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් එයින් මිදීම දකින්න ඕනේ. ඉන් පස්සේ ඉස්සරලාම දුක දකින්න ඕනේ. ඊට පස්සේ දුකට හේතුව දකින්න ඕනේ. ඊට පස්සේ ඒ දුකෙන් මිදෙන ක්‍රමය හොයන්න ඕනේ. ආන් මේ මිදෙන ක්‍රමය හොයාගත්තට පස්සේ ඊට පසුව තමයි මිදීම ලබාගන්නේ මේ ක්‍රමයටයි කියලා දකින්න පටන් ගන්නවා. දුක දකිනවා, දුකට හේතුව දකිනවා, මිදෙන්න ඕන කියලා හිතනවා. ඊට පස්සේ මිදෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා ඒක දකිනවා. එහෙනම් ඉස්සරලාම මිදෙන ක්‍රමය දකින්නත් බෑ. මිදෙන හේතුව දකින්නත් බෑ. ඉස්සරලාම දකින්න වෙන්නේ දුක. දුක දැකලා තමයි දුකෙන් මිදෙන්න කල්පනා කරන්න වෙන්නේ. එහෙනම් ඉස්සරලාම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියලා පැහැදිලි කළා. දැන් අර කරදරයක් නැහැ කියන කෙනා එයා තාම දුකයි කියලා දුකයි කියලා ජීවිතේ දැකලා නැහැ. ඒකයි එයා කියන්නේ කරදරයක් නැහැ හොඳින් ඉන්නවා කියලා. දුක කියන එක තේරිලාම තේරිලාම නැහැ වගේ. ඊළඟට සඳහන් කරනවා අපි සඳහන් කළේ උදාහරණයක් ඉන් පසුව සඳහන් කරනවා මේ දුක දකින් නැත්තම් ඒකේ බැහැගෙන ඕන තරම් ඉන්න පුළුවන් කියලා. දුක දකින් නැත්තම් ඒකේ බැහැගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඕන තරම් බැහැගෙන ඉන්න ඉඩ තියෙනවා. කොච්චර බැස්සත් මේක පිරෙන්නේ පිරෙන්නේ නැහැ. ඇයි පිරෙන්නේ නැත්තේ? සංසාරේ ඕන තරම් ඉඩ තියෙනවා. මේ බහින්නේ සංසාරේටනේ. ඉතින් ඒක පුරවන්න මේ ලෝකේ කාටවත් කාටවත් බෑ ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා ඕන තරම බැහැගෙන බැහැගෙන ඉන්න පුළුවන්. ආන් ඒ නිසා සඳහන් කරනවා ඒ දුක දකින්න නැත්තම් සසර ඉඩ තියෙනවා එයාට ඕන තරම් යන්න. හැබැයි දුක දකින්න කෙනාට තමයි මෙච්චර දුර යන්න බෑ ඉක්මනට මිදෙන්න ඕනේ සංසාරයෙන් බැහැ ගන්න ඕනේ එළියට කියලා හිතෙන්නේ දුක දැක්ක කෙනාට. ආන් ඒ නිසා සඳහන් කරනවා නිබ්බිදානුපස්සනාව කියන්නේ කලකිරෙන ආකාරයෙන් පවතින අනුපස්සනාවයි කියලා. කලකිරෙන ආකාරයෙන් පවතින අනුපස්සනාවට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. ඊළඟට සඳහන් කරනවා නන්දිතෝ යනුවෙන් හඳුන්වන්නේ ප්‍රීතිය සහිත තණ්හාව කියලා සඳහන් කරනවා නන්දිතු ප්‍රීතිය සහිත තණ්හාව කියලා කියනවා නන්දිතු කියන එකට විරාගානුපස්සනාව කියලා කියන්නේ නොයැලෙන ආකාරයෙන් පවතින අනුපස්සනාව විරාගානුපස්සනාව නොයැලෙන ආකාරයෙන් පවතින අනුපස්සනාවයි විරාගානුපස්සනාව කියලා කියන්නේ ඊළඟට සඳහන් කරනවා මේ ආකාරයෙන් අපි මේ සඳහන් කරපු එක එක වචන නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නන්දිතෝ කියන ආකාර මේ වචන මේ මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා නිරෝධානුපස්සනාව කියලා කියන්නේ සංස්කාරයන්ගෙන් මිදෙන අනුපස්සනාවයි. නිබ්බිදානුපස්සනාව කියලා කියන්නේ කලකිරෙන ආකාරයෙන් පවතින අනුපස්සනාව. විරාගානුපස්සනාව කියලා කියන්නේ නොයලන ආකාරයෙන් පවතින අනුපස්සනාව. විරාගානුපස්සනාව කියලා කියන්නේ සංස්කාරයන්ගෙන් මිදෙන අනුපස්සනාවයි කියලා සඳහන් කරනවා. යම්සේ සංස්කාරයන් නිරුද්ධ වුණහම නැවත පුනර්භව වශයෙන් උපදින්නේ නැහැ කියලා දැනගන්න කියලා කියනවා. යම්සේ සංස්කාරයන් නිරුද්ධ වුණහම නැවත පුනර්භව වශයෙන් උපදින්නේ නැහැ කියලා දැනගන්නේ නැහැ කියලා සඳහන් කරනවා. උපදින්නේ නැහැ කියලා දැනගන්නේ නැහැ. සඳහන් කරන නැවත භවයක් ඇති වෙන ආකාරයවත් මේ නැති වුණදී ඇති වෙන්නේ නැති ආකාරයට මුලින් උපුටා දානවා කියන්නේ මුලින් උපුටා දානවා කියන්නේ සඳහන් කරනවා මුල් බහැලා නැත්තම් මේ විදිහට සඳහන් කරනවා කොහොමද නැවත හටගන්නේ නැත්තේ පැලවෙන්නේ නැත්තේ අපි කියමු මේ උපුටා දානවා කියන වචනයයි මෙතන විස්තර කරන්න හදන්නේ. උපුටනවා මුලින්ම උපුටනවා. අපි කියමු අපි කුඹරක වල්පැල ගලවනවා. වල්පැල ගලවන කෙනා මඩත් එක්කම ගලවලා මඩ ටික හොදලා වල් පැලේ නියරුඩට දානවා. උපුටා දානවා කියලා ඒකට කියන්නේ. එතකොට ඒ පැලේට ආය හටගන්න ඒ පැලේට ආය හටගන්න බෑ. යම් කෙනෙක් ගලවනකොට වල් පැලේ මැද්දෙන් කැඩුනොත් කැඩුනොත් ඒක එතනින් එතනින් ආය පැලවෙනවා. මේ මේ බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරන්න ගත්ත උදාහරණ ගොඩක් තියෙනවා. අන් ඒකයි මෙතන සඳහන් කරන්නේ නැවත භවයක් ඇති වෙන ආකාරයටවත් මේ නැති වුණ දේ ඇති වෙන්නේ නැති ආකාරයට මුලින් උපුටා දානවා කියලා කියන්නේ නැති වුණ දේ ඇති වෙන්නේ නැති ආකාරයට මුලින් උපුටා දානවා. මොකද අපි නැති කරගත්ත දේ ආපහු ඇති වෙන්න ඇති වෙන්න පුළුවන්. යම් කෙනෙක් භාවනා කරලා භාවනා කරලා යම් ඵලයකට ආවනම් ඒ කියන්නේ මාර්ගඵලයක් නෙමේ යම් උසස් ඵලයකට එයා එනවා මේ භාවනාව තුලින්. නමුත් කාලයක් භාවනා නොකර හිටියොත් ආයෙත් එයා අර පරණ තැනට පරණ තැනට වැටෙනවා. අපි මේ කාරණාව කලින් සාකච්ඡා කළා දිගට භාවනාව වඩ아가න යන කෙනෙක් තව පිරිසක් එක්ක දිගට සාකච්ඡා කර කර ඉන්න උනොත් කල්පනා කරන්න ඕනේ මේ පිරිසත් එක්ක කතාවට ගියොත් මගේ මේ රැකගත් தત્ත්වය විනාශ වෙයිද කියලා හිතලා එතෙන්ට යන්න කියලා අපි මුලින් කතා කෙරුවා. අන් ඒ කාරණාව වගේ තමයි මේ පැහැදිලි කරන්නේ. නැති වුණ දේ ඇති වෙන්නේ නැති ආකාරයට නැති වුණ දේ ආපහු ඇති වෙන්නේ නැති ආකාරයට මා නැති කරගත්ත මගේ කෙලෙස් ආපහු ඇති වෙන්නේ නැති ආකාරයට උපුටලා දානවා ආයෙකට මතුවෙන්න දෙන්නෙම දෙන්නෙම නෑ උපුටලා දානවා. එහෙම නැත්නම් මෙහෙම කරනවා දැන් අපි විරති ගැන කතා කරුවා. සිල් ගන්නකොට සම්පත්ත විරති, සමාදාන විරති, සේතුඝාත විරති. සමාදාන විරතිය අපි සමාදන් වුණාට දිවි හිමියෙන් බොරු කියන්නේ නෑ කියලා සමාදන් වුණාට බොරු කියවෙන්න කියවෙන්න පුළුවන්. මොකද තවම ක්ලේශේ නැති කරලා නැති කරලා නෑ. ඒ හින්දා බොරු කියවෙන්න පුළුවන්. සතෙක් මරන්නේ නැහැ කියලා කියලා තිබුණට සමහර වෙලාවට නොමරම බැරි වුණොත් මරන්න මරන්න පුළුවන්. ඒ හින්දා සමාදාන විරතිය කැඩෙන්න පුළුවන්. හැබැයි සේතුඝාත විරතිය කියන එක ඒක කැඩෙන්නේ නැහැ. බොරුවක් කියවෙන්න තියෙන ක්ලේශයම උපුටලාම අයින් කරලා තියෙන්නේ. ඒ නිසා මොන හේතුවෙන්වත් බොරු කියවෙන්න බෑ. බොරු කියවෙන්නේ නැහැ. යම් කෙනෙක් අපි දන්නවා යම් කෙනෙක් සෝවාන් තත්වයටපත් වෙලා ඉන්නේ කියලා. තව කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා අර මිනිසයා බොරු කියවනේ. ඒ මිනිසයා මට මෙහෙම කිව්වා මට බොරුවක් කිව්වා. නමුත් මේ මිනිසයා දන්නේ නැහැ ඒ මිනිසයා සෝවාන් වෙලා කියලා. මම දන්නවා ඔබ කොහොම කිව්වත් ඔහු බොරුන කියන බව මම හොඳටම හොඳටම දන්නවා. මොකද ඔහු බොරු කියවෙන හැඟීම උපුටලාම උපුටලාම අයින් කරලායි තියෙන්නේ. ආන් ඒ වගේ දෙයක් තමයි මෙතන සඳහන් කරන්නේ. නැති වුණ දේ ඇති වෙන්නේ නැති ආකාරයෙන්ම උපුටලාම දානවා. ඒකටයි සඳහන් කළේ මේ වල්පල ආදිය කඩලා දැම්මොත් ආපහු එනවා. නමුත් මුලින්ම උපුටලා දැම්මොත් ආයේ ඒ පැලේ එන්නේ නැහැ. උපුටලා දැම්මොත් ඒක ආයේ එන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒකට සඳහන් කරනවා මේ සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මොකද්ද? එතකොට කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා සමුච්ඡේද ප්‍රහාණය. භාග්‍යවතුන් වහන්සේ මේ කෙලෙස් නැති කිරීම නොඑක් උදාහරණයන්ගෙන් පැහැදිලි කරනවා කියලා සඳහන් කරනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා කිව්වේ ඒකට. අපි මුලින් සඳහන් කළා අර ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා නැති නිසා නැත්නම් සකදාගාමින් වහන්සේ කාමරාග පටිග සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරලා නැති හින්දා ආපහු ද්වේෂසිතක් එන්න එන්න පුළුවන්. සමුච්ඡේද වශයෙන් ප්‍රහීණය කරලා කියන්නේ අය උපදින්නම උපදින්නම බෑ. ආන් ඒ නිසයි මෙතනත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහීණය කරලා නැති නිසා පැහැදිලි කරනවා තල් ගහක් වගේ තල් ගහක් උඩින් කපලා දැම්මොත් තල් ගහ මැදින් කපලා දැම්මොත් අය කවදාවත් ඒක ඒක ලියලා නැති නිසා තමයි සමුච්ඡේද ප්‍රහාණය බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කිරීම නොඑක් උදාහරණයන්ගෙන් පැහැදිලි කරනවා කියන්නේ ඒකයි. තල් ගහක් මැදින් කැපුවා වගේ. අය කවදාවත් ලියලන්නේ ලියලන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා උඩින් කපලා මැදින් කපලා දානවා කියන කාරණාව. ඊළඟට මුලින් කපනවා. ගහක් මුලින්ම කපලා දානවා. තල් ගහක් පොල් ගහක් වගේ දෙයක් මුලින්ම කපලා දැම්මත් අය එන්නේ අය එන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා මුලින් කැපුවාම ආය ආය ලියලනවා. සමහර ගස් අපි දන්නවා මුලින්ම කපලා අපි කඳ ගන්නවා. හැබැයි මාස දෙක තුනක් යනකොට ආපහු ලියලා ආන් එහෙම ගහක නම් මුලින් උදුරලාම දානවා. ගහත් කපලා මුලත් උදුරලාම දානවා. ඒකට සඳහන් කරනවා විනාශ කරලම දානවා. ආය හටගන්න තියෙන ඉඩවත් ඉතුරු කරන්නේ නැහැ. මෙන්න මේ ආදී වශයෙන් නොයෙක් පියවර වලගෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කරලා තියෙනවා. මැදින් කපලා දාන්න, නැත්නම් මුලින් ගලවලාම දාන්න, උපුටලාම දාන්න මේ ගලවන්න කියන්නේ කෙලෙස්. කෙලස් තමයි මැදින් කපන්න කිව්වේ. මැදින් කපන්න කිව්වේ ආයෙ උපදින්නේ නැහැ එතකොට. හැබැයි උදාහරණයක් දැක්වුවා මොනව මැදින් කපන්නද? පොල් ගහක්, තල් ගහක්, පුවක් ගහක් වාගේ දේවල් මැදින් කැපීම ගැන එතන සඳහන් කරන්නේ. එහෙම නැත්තම් උපුටා දැමීම පිළිබඳවයි සඳහන් කරන්නේ. මුංචිතු කම්යතාහි අයං බලප්පත්තා මුංචිතු කම්මතාහි අයම් බලම්පත්තා කියලා කියන්නේ මුංචිතු කම්මතා ඥානය කියන අවස්ථාවේ මේ නිරෝධානුපස්සනාව බලප්‍රාප්ත වුණහම තමයි මේ මුංචිත කම්මිතාව ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. නිරෝධානුපස්සනාව බලප්‍රාප්ත වුණහම මුංචිත කම්මිතාවය ඇති වෙනවා. මිදීම මිදීම ඇති වෙන්නේ නිරෝධය නිරෝධය බලවත් වුණහම තමයි මිදීම උපදින්නේ. ඒ නිසා සඳහන් කරනවා මුංචිත කම්මිතා ඥානයේදී නිරෝධානුපස්සනාව බලවත් වෙලා තියෙන බවයි මේකෙන් කියවෙන්නේ. මුංචිතු කම්මිතා ඥානයේදී නිරෝධානුපස්සනාව බලවත් වෙලා තියෙනවා. හාත්පසින්ම අතහරින ආකාරය තමයි පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම හාත්පසින්ම සියල්ලම අතහැරලා දාන එකට කියනවා පටිනිස්සග්ගානුපස්සනාව කියලා. මෙන්න මේ විදිහට නොයෙක් නොයෙක් ආකාරයෙන් මේ ධර්මතා බුදුරජාණන් වහන්සේ වෙනස් වෙනස් විදිහට විස්තර කරලා තියෙනවා. එක එක ක්‍රමයෙන් මේ ධර්මතාව පැහැදිලි කරනවා විස්තර කරනවා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා මේ චතුස්කයේ අන්තිම හරිය. මේ චතුස්ක හතරේ අන්තිම හරිය සාකච්ඡා කරනකොට මෙන්න මෙහෙම සඳහන් කරනවා අන්තිම චතුස්කයේ තමයි මේක පැහැදිලි කරන්නේ. මොකද්ද? අනිච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියලා හතරක් සඳහන් කරනවා එතනදී අනිච්චානුපස්සී කියලා කියන්නේ මොකක්ද කියලා දැන ගැනීම මේ අනිත්‍ය දැනගත යුතුය අනිච්චානුපස්සී කියලා කියන්නේ ඒකයි අනිත්‍ය දැනගත යුතුය අනිත්‍යතාවය දැනගත යුතුය අනිච්චානුපස්සනාව දැනගත යුතුය අනිච්චානුපස්සනාවේ අනිච්චානුපස්සනාවෙන් ඉන්න පුද්ගලයාව දැනගත යුතුය කරුණු තුනකින් සඳහන් කරනවා මොකද්ද අනිච්ච දැනගත යුතුයි අනිච්චානුපස්සනාව දැනගත යුතුයි අනිච්චානුපස්සනාවෙන් ඉන්න පුද්ගලයා දැනගත යුතුයි සඳහන් කරනවා ආකාර කීපයකට ඒක විස්තර කරන්නේ අනිච්ඡං වේදිතබ්බං අනිච්චතා වේදිතබ්බං අනිච්චානුපස්සනා වේදිතබ්බා අනිච්චානුපස්සී වේදිතබ්බෝ කියලා. ඒ නිසා අනිත්‍ය දැනගත යුතුයි අනිච්චතාවය දැනගත යුතුයි. අනිච්චානුපස්සනාව දැනගත යුතුයි. අනිච්චානුපස්සී පුද්ගලයාව දැනගත යුතුයි. එහෙනම් මොකද්ද මේ සඳහන් කරන්නේ සඳහන්? අනිත්‍ය කියලා කියන්නේ පංචස්කන්ධයට. මෙතන අනිච්ච කියලා කියන්නේ මේ පංචස්කන්ධයට තවත් නම. අනිච්ච පංචස්කන්ධයට තමයි අනිච්ච කියලා කියන්නේ. තත්ත අනිච්ඡන්ති පංචස්කන්ධා. කස්මා ප්‍රශ්නයක් අහනවා. තත්ත අනිච්ඡන්ති පංචස්කන්ධා. අනිත්‍ය කියලා කියන්නේ පංචස්කන්ධයට. ප්‍රශ්නයක් අහන විතර කස්මා. කුමක් නිසාද? මොන හේතුව නිසාද පංචස්කන්ධයට අනිත්‍ය කියලා කියන්නේ? ඒක පැහැදිලි කරනවා. උපාද වය අඤ්‍යතත්ත භාවා ඉපදීමක් පැවතීමක් නැතිවීමක් තියෙන නිසා ඉපදීමක් පැවතීමක් නැතිවීමක් තියෙන නිසා පංචස්කන්ධයට අනිත්‍ය කියලා කියනවා. පංචස්කන්ධය අනිත්‍යයි ඊළඟට සඳහන් කරනවා ඇයි කියලා. ඒ මේ උත්පාද තితి භංග කියන අවස්ථාවේ වෙනස් වෙවි වෙනස් වෙවි තියෙන නිසා. උත්පාද තితి භංග කියන අවස්ථාවේ වෙනස් වෙවි වෙනස් වෙවි තියෙන නිසා පංචස්කන්ධය අනිත්‍යයි. අනිච්චතා අනිච්චතා කියලා කියන්නේ ඒ පංචස්කන්ධයේම ඉපදීම නැතිවීම වෙනස් කියන කාරණාව. ඒ පංචස්කන්ධයේම ඉපදීම පැවතීම නැතිවීම මේ වෙනස් වෙවි පවතින ස්වභාවයට කියනවා අනිත්‍යතා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා හුත්වා භාවෝවා මේ තිබිලා නැති වෙනවා. එහෙම නැත්නම් ඉපදුන ධර්මයන් මේ ආකාරයෙන් ඉපදිලා තිබිලා නැති වෙනවා. ඉපදුන ධර්මතාවයන් මේ ආකාරයෙන් ඉපදිලා ෂණ භංගයේදී බිඳෙනවා. ෂණ භංගයේදී බිඳෙනවයි කියවේ උත්පාද තితి භංග කියන අවස්ථා තුනක් තියෙන බවත් මේ සිතේ ආයුෂ ගැන මෙතන විස්තර කරනවා. සිතේ ආයුෂ ගැනයි මේ විස්තර කරන්නේ. එතකොට සිතේ ආයුෂ කොච්චරද? පුංචි චිත්තක්ෂණ, කුඩා චිත්තක්ෂණ තුනයි. සිතක ආයුෂය. උත්පාද තීති භංග. එච්චරයි සිතක ආවිෂය. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. ඒ නිසා මේකට කියනවා කුඩා චිත්තක්ෂණ තුනක් සිතේ ආවිෂ කියලා. පින්නතනේ සිත සම්පූර්ණයෙන්ම සිත කායු කාලය තමයි මේ කුඩා චිත්තක්ෂණ තුන. එතකොට සඳහන් කරනවා රූපයක ආවිෂ කොච්චරද කියලා. දැන් මේ සිත කාවිෂය කුඩා චිත්තක්ෂණ තුනයි. එතකොට රූපේ කාවිෂය කුඩා චිත්තක්ෂණ 51යි කියලා සඳහන් කරනවා. චිතක ආයුෂ කුඩා චිත්තක්ෂණ 3යි, උප්පාදටිති භංග. නමුත් රූපයක ආයුෂ කුඩා චිත්තක්ෂණ 51යි. ඒක කොහොමද සඳහන් කරලා තියෙන්නේ? ඒක සඳහන් කරනවා එක අවස්ථාවකදී හැදෙනවා. රූපනේ එක අවස්ථාවකදී හැදෙනවා. අවස්ථා 49 පවතිනවා. ඊළඟ අවස්ථාවේදී බිඳෙනවා. එතකොට කුඩා චිත්තක්ෂණ 51යි කියලා සඳහන් කරනවා රූපයේ කාවිෂය. ඊළඟට සඳහන් කරනවා මේ ආකාරයට නාම රූප දකිනවා හැදෙනවා පවතිනවා බිඳෙනවා නාම රූප මේ ආකාරයට දකිනවා අනිච්චානුපස්සනා කියලා කියන්නේ ආන් ඒ පංචස්කන්ධයන්ගේ අනිත්‍යතාවයේ වශයෙන් රූපාදී අනිත්‍යයයි බැලීම අනිච්චානුපස්සනාව කියලා කියන්නේ ඒකයි ඊළඟට සඳහන් කරනවා මේ සමහර අය හිතනවා අනිත්‍ය දකිනවා කියලා මේක විස්තර කරන්න හදන්නේ අනිත්‍ය දකිනවා කියන එක. ඒක පැහැදිලි කරනවා අනිච්චානුපස්සනා කියලා කියන්නේ මේ අනිත්‍ය දකිනවා කියලා විස්තර කරන්න කෙටියෙන්. අනිච්චානුපස්සනා. එතකොට තමයි අනිච්චානුපස්සනා කියලා කියහම තමයි අනිත්‍ය දකිනවා කියලා හිතෙන්නේ. පස්ස කියන්නේ දකිනවනේ. එහෙනම් අනිච්චානුපස්සනා අනිත්‍ය දකිනවා. එහෙම හිතෙනවා. ඒ එහෙම හිතෙන්නේ අනිත්‍ය දකින්නවා කියලා මේ අනිච්චානුපස්සනා කියන වචනේ හින්දා. හැබැයි අනිත්‍ය ඇහෙන් දකින්නේ ඇහෙන් දකින්න බෑ. ඇහෙන් දකින්න බැරි නම් ඇයි දකින්නවා කියලා කියන්නේ මේ මේ අනිච්චානුපස්සනා කියන වචනේ හින්දා. ඒ අනිච්චානුපස්සනා කියන වචනේ එහෙමනම් යොදලා තියෙන්නේ ඇයි මේ කාරණාව විස්තරකරනද කෙටියෙන් සඳහන් කිරීමකුයි තියෙන්නේ. නිසයි සඳහන් කරලා තියෙන්නේ මේ විස්තර කරනවා කෙටියෙන්. මේ අනිත්‍ය කියන එක දකින්න බෑ. මේ කෙටියෙන් කියන ආකාරයයි අනිච්චානුපස්සනාව. නිසා දකින්න බෑ කියලාම විස්තර කරනවා. ඒ නිසා මෙතන විස්තර කරන්නේ පංචස්කන්ධයේ ඉපදීම, නැතිවීම, වෙනස් වීම, උපාද, වය, අඤ්‍යතත්තං කියන කාරණාව අවස්ථා තුන නිසා තමයි අනිච්චානුපස්සනාවක් ඇති වෙන්නේ. මේ මේ අවස්ථා තුන උපාද, වය, අඤ්‍යතත්තං මේ අවස්ථා තුන නිසා තමයි මේ අනිච්චානුපස්සනාවක් ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් අනිත්‍ය කියන එක එක මොහොතක තියෙන එකක් නෙමෙයි කියලා සඳහන් කරනවා. අනිත්‍ය කියන එක එක මොහොතක තියෙන්නේ නැහැ. නමුත් මේ උප්පාද වය අඤ්‍ය තත්තං කියන නිසා තමයි එහෙම සඳහන් කරන්නේ. අවස්ථා තුන නිසා තමයි අනිච්චානුපස්සනාවක් ඇති වෙන්නේ. නැත්තම් මේක එක තැන තියෙන එකක් නෙමෙයි කියලා සඳහන් කරනවා. එක මොහතක තියෙනවා නම් එක්ක උපාද. එක මොහතක තියෙනවා නම් එක්ක උපාදේ වෙන්න ඕන නැත්තම් තితිය. එහෙමත් නැත්තම් භංගය. එක්ක උපාදේ නැත්තම් තితිය. එහෙම නැත්තම් භංගය විනාශ වෙන අවස්ථාව. භංගය කියලා කිවි විනාශ වෙන අවස්ථාව. ඒ නිසා මේ අනිත්‍ය කියලා අවස්ථාවක් නැහැ කියලා සඳහන් කරාම ඇයි අනිත්‍ය කියලා අවස්ථාවක් නැත්තේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා එක දිගටම එකම ආකාරයෙන් පවතින්නේ නැති නිසා අනිත්‍යයි කියලා අවබෝධයක් එන්නේ. එක දිගටම එකම ආකාරයෙන් පවතින්නේ නැති නිසා අනිත්‍යයි කියලා අවබෝධයක් එනවා නැත්තම් එක තැන පවතින දෙයක් නෙමෙයි. එක දිගටම එකම ආකාරයෙන් පවතින්නේ නැහැ. ඒ කාරණාව විස්තර කරනවා මෙන්න මේ විදිහට. ටිකක් සියුම් කාරණාවක් ඒ විස්තර කිරීම නමුත් සාමාන්‍ය ලෝකයේ උදාහරණයකින් ඒක පැහැදිලි කෙරුවොත් මෙහෙම යම් කෙනෙක් මේ රතයක් රතයක් ගමන් කරනවා එහෙන් දකින්න බෑ කියලා සඳහන් කරනවා. නමුත් ඉතින් අපේ ලෝකේ නම් අපි ඕන තරම් රත ගමන් කරනවා දකින්නවා. නමුත් මෙතන සඳහන් කරනවා රතයක ගමන් කිරීම එහෙන් දකින්න එහෙන් දකින්න බෑ. ඇයි ඒ බැරි කියන කාරණාව විසඳගත්තොත් සඳහන් කරනවා මේ රතයක් ගමන් කරනවා. නමුත් අපි ඇහෙන් දකිනවා කියලා රැවටෙනවා කියලා සඳහන් කරනවා. රතය යනවා කියලා අපි රැවටිලා තියෙනවා. රතය ගමන් කරනවා කියන කාරණාව ඇහෙන් පේනවා කියලා රැවටිලා ඉන්නේ. එතකොට මේක සියුම් වුණාට හරීම වටින උදාහරණයක්. මොකද අපි නිතරම නිතරම කරන දෙයක්, නිතරම දකින දෙයක් අපිත් යන්නේ ඒ වාගේ රතයක. එහෙනම් මේ කාරණාව තේරුම් ගන්න එක හරි හරි වටිනවා. ඇහෙන් දකින්න බෑ රතයක් යනවා කියන එක. ඇයි එහෙම කියන්නේ? ඒ නිසා සඳහන් කරනවා එක මොහොතක රතය දකිද්දී ඒ රූප දකිනවා. දැන් මේ රතය කියන රූපය අපිට පේනවා. එක මොහොතක අපි ඒක දකිනවා. ඊළඟ සඳහන් කරනවා අපි එතන තියෙන තවත් මොහොතක් බලද්දී රතය එතනම තියෙනවා නම් ඊළඟ මොහොතෙත් බලද්දී රතය එතනම තියෙනවා නම් රතය නවත්තලා තියෙනවා කියලා අපි කියනවා. එකපාරක් බලනකොට තියෙනවා ආයෙ ටිකකින් බලනකොටත් තියෙනවා ආයෙ ටිකකින් බලනවා ආයෙත් තියෙනවා. දැන් ඒතකොට කියන රතේ නවත්තලයි තියෙන්නේ රතේ යන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා තවත් වතාවක බලද්දී රතේ එතනම තියෙනවා. ආයෙත් බලනකොට රතේ එතනම එතනම තියෙනවා. නමුත් තවත් මොහතක බලද්දී රතේ හෙලවිලා තියෙනවා. හෙලවිලා තියෙනවා කියලා කියන්නේ රතේ චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒකයි රතේ හෙලවිලා තියෙනවා කියලා කියන්නේ. තවත් මොහොතක බලද්දී තවත් ටිකක් හෙලවිලා තියෙනවා නම් ඒ කියන්නේ ඉස්සලා තිබ්බ තැනට වඩා දැන් තියෙන වෙන තැනක. ඒ කියන්නේ තව ටිකක් හෙලවිලා. ආන් ඒක දිශාවකට නම් හෙලවෙන්නේ කියලා එක දිශාවකට නම් ඒක හෙලවෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට යනවා කියලා කියන්නේ ඒ දිශාවටම රතය රතේ හෙලවිලා තියෙන ඉස්සරහට යනවා. ඒක දිශාවකට නම් රතේ හෙලවෙන්නේ. ආන් ඒ දැකීම් ගණනාව එකතු කරලා මේ රතේ මේ දිශාවට ගමන් කරනවා කියලා කියනවා. එක දිශාවකට රතේ හෙලවෙනවා. ඒ දැකීම් ගණනාවක් එතන තියෙන්නේ. අපිට නම් පේන්නේ එක රතයක් යනවා නමුත් ඒකයි කියවේ අනිත්‍ය ඇහෙන් බලන්න බෑ කියලා. දැකීම් ගණනාවක් තියෙන නිසා මේ රතය මේ පැත්තට ඉදිරි පැත්තට හෝ පසු පැත්තට හෝ හෙලවෙනවා කියලා කියන්නේ ගමන් කරනවා කියලා කියන එකයි. දිශාවකට ගමන් කරනවා. එහෙම හෙල වෙනකොට අපි කියනවා ඉස්සරහට ඉස්සරහට ගමන් කරනවා. සඳහන් කරනවා මේ ව්‍යවහාරයේ තියෙනවා රතය යනවා දැක්කා කියලා. අංගේ ව්‍යවහාරය අපි කියනවා රතය යනවා දැක්කා. අහවලාගේ වාහනේ යනවා දැක්කා කියලා අපි කියනවා. රතය යනවා යනවා දැක්කා. එහෙමනම් ඒක කොයි ආකාරයෙන්ද සඳහන් කරනවා ඒ උනාට මේ රූප එකක්වත් ගමන් කරන්නේ නැහැ කියලා. මේ රූප එකක්වත් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා යන රූපයක් ඇහෙන් දකින්න බෑ. යන රූපයක් ඇහෙන් කොහොමවත් දකින්න බෑ. හරි සියුම් නැවත නැවත හිතන්න වෙනවා. යන රූපයක් ඇහෙන් දකින්න බෑ. ඇයි ඒ සඳහන් කරනවා එතනම උපදින රූප කලාප එතනම බිඳෙනවා. එතනම උපදිනවා එතනම බිඳෙනවා. ආන් ඒ પરම්පරාවේ ඊළඟ රූප තමයි ඊට එහායින් ඇති වෙලා තියෙන්නේ. තේරුණාද කාරණාව? මේ දකින්න එතනම උපදින රූප එතනම බිඳෙනවා. ඒ රූප પરම්පරාවේ ආය එකක් උපදිනවනේ. උපාද තිතිබංග. ඊළඟට උපදින රූපය තමයි ඊළඟට තියෙන්නේ. ඒක එතනම බිඳෙනවා. ඊළඟ රූපය ඊළඟට තියෙන්නේ. ඒක එතනම බිඳෙනවා. ඊළඟ රූපය එතන තියෙනවා. ඒක එතනම බිඳෙනවා. ආන් ඒ නිසා පින්නතුනි මෙතන මේ තියෙන රූප කොහාටවත්ම යන්නේ නැහැ. මේ තියෙන රූප කොහාටවත් යන්නේ නැහැ. ඉපදි ඉපදි බින්දෙනවා. ඉපදි ඉපදි බින්දෙනවා. ආන් ඒ නිසා මේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. රතේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. ආන් ඒක කොහොමවත්ම ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කොහොමවත්ම ඇති වෙනවා කියන්නේ කොහොමවත්ම ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ ගමන් කිරීම කියන එක රතේ ඉදිරියට ගමන් කිරීම කියන එක දකින්න බෑ ඇති වෙනව නැති වෙනවා කියන එක ඊටාම වේගෙන් වේගෙන් සිද්ධ වෙනවා එහෙනම් මේක සඳහන් කරනවා පින්නතෙනි අපි එදා සාකච්ඡා කළා මේක මේ බිලියන දෙකකටත් වඩා වේගවත් කියලා එක තත්පරයකට නැත්නම් එක ෂණයකට කොයිතරම් වේගෙන් උපදිනවද නැති වෙනවද බිලියන් දෙකක් වාරවලට වඩා වේගයෙන් මේක ඇති වෙලා නැති වෙලා යනවා. තප්පරයකට බිලියන් දෙකක් උපදින හැටි අපි අර යන්ත්‍රයක් ආශ්‍රය කරගෙන කතා කළා. මොකද මේ විදුලිය ස්පන්දනය වෙන හැටි මේ පාරේ තියෙන කම්බියේ තප්පරයකට 50 වාරයක් ස්පන්දනය වෙනවා. නමුත් පරිගණක යන්ත්‍රයක් ඇතුළට යෙදුවට පස්සේ ඒ විශාල පරිගණක යන්ත්‍රයක මේක තප්පරයකට බිලියන 2කට වඩා වැඩි වාර ගණනක් ස්පන්දනය වෙනවා. එතකොට තප්පරයකට බිලියන 2කට වඩා වැඩි වාර ගණනක් ස්පන්දනය වෙනවා කියලා කියන්නේ තප්පරයකට ඊට වඩා වැඩි වේගයකින් මේ රූප කලාප ඉපදිනවා බිඳෙනවා. ආන් ඒකින්ද තමයි යම් බිත්තියක් ගාවට ගිහිල්ලා ඇඟිල්ලෙන් තට්ටුවක් කෙරුවොත් ඒක එහෙම තදයි කොච්චරවත් තදයි. ඒකේ අර මේ බිඳෙන අතරකට අපේ ඇඟිල්ල යනවා කියලා යන්නේ යන්නේ නැහැ. එහෙම යන්න වෙලාවක් නැහැ. තරම්ම වේගවත්. ඒ නිසා අපිට පේන්නේ හැම වෙලාවෙම ස්ථිරයි සදාකාලිකව පවතිනවා වගේ තමයි අපිට දැනෙන්නේ. එහෙමනම් රතය ඉදිරියට යනවා කියලා කියන්නේ මෙතන උපදින රූප කලාප මෙතනම විනාශ වෙනවා. නමුත් රූප પરම්පරාවේ ඊළඟ රූපයේ ඉස්සරහින් ඉස්සරහින් ඉපදෙනවා ඊළඟ රූපයේ ඉපදෙනවා අපිට පේන්නේ රතය ඇදීගෙන යනවා වගේ මිසක් නමුත් අපි දැක්ක රතේ ගියා එහෙම නෙමෙයි. මම දැක්ක පුද්ගලයා ගියත් නෙමෙයි. මම දැක්ක රතේ ගියත් නෙමෙයි. මම දැක්ක සුරතලා සතා ගියත් නෙමෙයි. වෙන කෙනෙක් වෙන කෙනෙක් කියන්නේ. එහෙනම් මේ බණ අහන්න වාඩි වෙච්ච අය එක්කෙනෙක්වත් මෙතන කී පාරක් මේ අය නැති වුණාද මෙතනින්. නමුත් අර හිටපු පුජ්‍යලයා ඒ විදිහටම ඉන්නවා වගේ පේන්නේ. ඉතින් මේක ටිකක් කාරණාව ටිකක් කාරණාව හරි සෙවුම් නමුත් මේ සදාතනික ලෝකයේ හැමදාම සිද්ධ වෙන්නේ මේ දේ. මිනිස්යාට විතරක් නෙමෙයි, රතේට විතරක් නෙමෙයි, ගහට කොළට විතරක් නෙමෙයි, මේ මහ පොළොවේ ඉඳලා සියලුම સિદ્ધාන්තයන්ට සිද්ධ වෙන දේ තමයි මේ සඳහන් කළේ. උත්පාද තිතිබංග. උත්පාද තිතිබංග. ආන් ඒ නිසා මේ අනිත්‍ය කියන එක කවදාවත් ඇහෙන් දකින්ද ඇහෙන් දකින්න බෑ. ඒක විදර්ශනා නුවණකින් විතරමයි දකින්න පුළුවන් වෙන්නේ. අනිච්චානුපස්සනා කියලා පැහැදිලි කරන හින්දා විතරක් අනිත්‍ය දකින්නවා කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ආන් ඒ කාරණාවයි එතන තියෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ වෙඩි උණ්ඩයක්. දැන් ඒක රතයක් යනවා වගේ නෙමෙයි වෙඩි උණ්ඩයක් යනවා කියන එක. රතයක් යනවා වගේ නෙමෙයි ඊතලයක් යනවා කියන එක. වෙඩි උණ්ඩයක් යනවා කොහොමත් ඇහැට පේන්නේ නැහනේ. එතකොට මේ වෙඩි උණ්ඩයත් ඊතරම් වේගවත්. නමුත් මේක යන්න පටන් ගත්ත තැන ඉඳලා මේක තුවක්කුවෙන් ගිලිහෙනකනොත් ඇතුලේ තිබ්බේ ඉපදෙමින් මැරෙමින් පවතිමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙනවා ඇති වෙනවා නැති වෙනවා බිඳෙනවා. එහෙමමයි තිබ්බේ. නමුත් මේක දැන් අර තුවක්කු බටේ දිග යම්තා දුරට එනකන් එතකොටත් uppādatiti bangamayi. පිට වෙනකොට අතන මුලින් බලයක් යොදලා එළියට තල්ලු කරපු එක නෙමෙයි කටින් පිට වෙන්නේ. ඒ පිට වෙච්ච එක නෙමෙයි එතනින් එහාට යන්නේ. එතනත් මේ uppādatiti bangය ඇති වෙවි ඇති වෙවි නැති වෙවි තමයි මේ වේගෙන් වේගෙන් වේගෙන් යන්නේ. එහෙනම් මෙතනින් නිකුත් කරපු වෙඩියුන් දෙ නෙමෙයි අතන ගිහිල්ලා වදින්නේ. එතන වදින්නේ අලුත් එකක්. මෙතනින් මුදා හැරපු ඊතලයේ නෙමෙයි අවශ්‍ය තැනට ඉලක්කයට යන්නේ වෙන වෙන එකක්. ආන් ඒ ඒ නික්මීමට එහෙනම් වැඩි උණ්ඩේට වඩා වැඩි කියන කතාව කතා කරන්න ඕනේ නෑ. අපිට ඊට වඩා අවබෝධයක් තියෙනවා. තප්පරයකට බිලියන දෙකකට වඩා ස්පන්දන වේගයක් තියෙනවා නම් ඊටත් වඩා වේගවත් නම් මේක වැඩි උණ්ඩයක් ගැන කතා කරන්න ආය ඕනෙම ඕනෙම නෑ. එහෙමනම් මේ ලෝකේ පැවැත්ම ඕම් ওই විදිහට තමයි මේ අනිත්‍ය කියන తত্ত্বය තියෙන්නේ. ඒ නිසා ඒ රූප කලාපේ ඇති වෙන තැනම ඇති වෙලා එතනම බිඳෙනවා. එතනම ඇති වෙලා එතනම බිඳෙනවා. ඒ නිසා ඒ රූප පරපුරේ ඊළඟ රූපේ තමයි එතනින් එහාට ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා අපිට මේක ස්ථිරව පවතිනවා වගේ වගේ පේනවා. අන්න ඒ නිසා මෙතන තියෙන රූප නැති වෙලා තව තැනක පේන්න පටන් ගත්තාම අපි කියනවා මේක ගමන් කරනවා කියලා. මෙතන තියෙන රූප නැති වෙලා වෙන තැනක පේනවා. ඉතින් අපි කියනවා රතේ යනවා කියලා. එතන තියෙන රූප නැතිලා ආයතනක පේනවා ආයතනක පේනවා ආයතනක පේනවා අපි කියනවා යනවා. පුද්ගලයාත් එහෙමයි. හැම එකම එහෙමයි. ඒ හින්දා මේ අනිත්‍ය දකින්නවා කියන එක කොහොමවත් කරන්න බැරි වැඩක් මේක අතිශයින්ම සියුම් සියුම් වැඩක් ලෝකේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ කාරණාව දන්න අය මේක මනාව අවබෝධ කරනවා. දන්න අය මනාව අවබෝධ කරනවා කියලා සඳහන් කරන්නේ කොයි විදිහටද තවත් උදාහරණයක් සඳහන් කරන්න පුළුවන් මේ චිත්‍රපටි පිළිබඳව මේවා මේ උදාහරණ කියලා කීවට මේ බහුව්‍ය ලෝකෙන් මේ මේ එදිනෙදා ලෝකෙන් ගත්ත එකක් නෙමෙයි මේ චිත්‍රපටිය කියන වචනය මේ චිත්‍රපටිය ගැන අට කතාවෙත් තියෙනවා එහෙනම් මේක කෙලින්ම ධර්මයේම තියෙනවා මේ චිත්‍රපටි කතාව අට කතාවේ චිත්‍රපටි ගැන විස්තර කරනවා එතකොට කාටුන් කියලා කියන්නේ අපි සමහර අය හරි කැමති කාටුන් බලන්න. එතනක් තියෙන පින්තූර ගොඩක්. නමුත් මේ පින්තූර විවිධ දේවල් කරනවානේ. චිත්‍රපටියත් එහෙමනේ. ඒ කියන්නේ චිත්‍ර චිත්‍ර වලින් හැදිච්ච පටියක්. චිත්‍රපටි කියන්නේ ඒකයි. ඒකේ තියෙන විවිධාකාර රූප රාමු. ඒ රූප රාමු වේගෙන් යන නිසා අපිට පේනවා පුද්ගලයා ආත උස්සනවා, පාත් කරනවා, දුවනවා, නටනවා. අපිට එහෙම පේනවා. ඒ නිසා අපි ඒවට කියනවා චිත්‍රපටි කියලා. නමුත් අපි කවදාවත් හිතුවද මෙතන තියෙන රූප ගොඩක් කියලා? මෙතන තියෙන රූප රාමු ගොඩක්. දඟලන්නේ හෙල්ලෙන්නේ නැති රාමු ගොඩක් තියෙන්නේ. නමුත් අපිට අපූර්වට පේනවනේ මේ දඟලන උඩු පයින්නවා. ඒක අපිට හිතාගන්න බැරි නම් මේ රූපයාගේ ඉපදීම බිදීම කොහේ හිටන්නද? ආන් ඒකයි මේක දකින්න ඇහෙන් බෑ කියලා ඇහෙන් බෑ කියලා කිවි එක විදර්ශනා ප්‍රඥාවකින්මයි ඒ ප්‍රඥාව ලබාපු අය තමයි ලෝකේ හරියටම දැකපු අය. ලෝකේ ලස්සනට දැකපු අය. ආන් ඒකයි කියන්නේ ලෝකේ හැබෑ සුන්දරත්වය දැක්කේ මහරහතන් වහන්සේලා කියලා. අපි දැක්ක ලෝකයක් අපි දැක්ක ලෝකයක් නෑ. උන්වහන්සේලා තමයි මොකද්ද ලෝකේ කියන්නේ කියලා දැක්කේ. බුදු පියාණන් වහන්සේ නිසා උන්වහන්සේලාත් ලෝකේ ලෝකේ දැක්ක. අපි තවම ලෝකේ දකින්න හිතාගෙන ඉන්නවා. අපි තාම මේ මායාවේ පැටලිලා ඉන්නේ. අපිත් හරියට අර මේ ගහණයට අහු වුණා වගේ. මේක ස්ථිරයි කියලා මේකේ පැටලිලා ඉන්නේ. නමුත් මේකේ මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක දකින්න තව තව වෑයම් කරනවා. ඉතින් හරි බාදයි ඒක දකින්න. අපිටත් මන්න පිහි අරගෙන බහැලා මේ දෘෂ්ටි කපාගෙන ඒක දකින්න සිද්ධ වෙනවා. හිතේ උපදින කෙලෙස් දෘෂ්ටීන් ටික කපාගෙනම මේකට යන්න සිද්ධ වෙනවා. ඒක දැකලා වෑයම් කරලා දැකපු පුද්ගලයා මේ ලෝකේ ඇලෙන්නෙම නැහැ. ඒක දකින්න යන්න යන්න ළඟට යනකොට යනකොට ඒක ටික ටික දැනෙයි. එතකොට තමයි අර ඇලෙන එක වේගෙන් වේගෙන් අපෙන් අපෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව ඊට පස්සේ එහාටම ඇදෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව ටික ටික අවබෝධ වෙන්න පටන් ගන්න නිසා. එහෙනම් මේකට උදාහරණයක් හැටියට මේ පින්තූර කාටුන් කියන කාරණාවලුත් කල්පනා කරන්න පුළුවන් මේවා අට කතාවේ සඳහන් කරලා තියෙනවා චිත්‍රපටි ගැන. ඊළඟට සඳහන් කරන අපිනදී මේ රූප වේගයෙන් පැත්තකට හෙලවීමක් වෙන නිසා තමයි අපිට දඟලනවා වාගේ පේන්නේ. ඉස්සරහට ඉස්සරහට හෙල වෙනකොට අපිට පේන රතේ යනවා යනවා වාගේ. මේ රූපත් වේගෙන් පැත්තකට ගමන් කරනකොට අපිට පේනවා ඒ පැත්තටම ඒ පැත්තටම යනවා දඟලනවා වගේ පේනවා. එහෙමනම් සඳහන් කරනවා එක වස්තුවක් ලෙස මේක අපිට පේන්න තිබුණත් යම් වස්තුවක් එහෙම නැත්නම් මේ යම් වස්තුවක් එක වස්තුවක් ලෙස පේන්න පටන් ගත්තත් සඳහන් කරනවා එක වස්තුවක්වත් හෙල වෙන්නේ නැහැ කියලා. හැම වස්තුවක්ම එතනම තියෙනවා. එතනම ඇතිවිවි බිඳෙනවා. ඉතින් මුලින් කිව්වා වගේම තමයි ඊළඟ પરම්පරාවේ රූප කලාප ඉස්සරහා උපදින නිසා අපිට පේනවා. ඒ නිසා සඳහන් කරන එකක්වත් හෙල වෙන්නේ නැහැ. පේන්නේ වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන බව විතරයි. වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන එක විතරක් පේනවා. ඒ පේනවා කියන්නේ ස්ථිරව පවතිනවා වගේ වගේ පේනවා. ඊළඟට සඳහන් කරනවා මේ වස්තුව මෙතනින් අරන් තව තැනකින් තිබ්බා. අපි එහෙම සඳහන් කළොත් මේ වස්තුව මෙතනින් අරන් තව තැනකින් තිබ්බම කලින් තැන තිබුණ වස්තුව අනිත් තැනකට ගියේ නෑ කියලා සඳහන් කරනවා. අපි මෙතනින් අරගෙන මේ වීදුරුව හරි මේ ඔරලෝසුව හරි අරගෙන තවත් තැනකින් තියහම මෙතන තිබ්බ ඔරලෝසුව නෙමෙයි අතනින් තිබ්බේ. වේගෙන් ඇති වෙලා නැති වෙන නිසා ඒක පේන්නේ ඒක පේන්නේ නෑ. ඔසවගෙන යද්දී ඉස්සරලාම තැන්වල තිබිච්ච රූප නැත්තම් ඔසවපු රූපේ නෙමෙයි ටික ටික එස වෙන්නේ. ඉතින් ඔරලෝසුව එස වෙන්නේ තිබ්බ ඔරලෝසුව නෙමෙයි. ඔරලෝසුව අල්ලගෙන ඉන්න මගේ අතින් ඔරලෝසුව අල්ලගෙන ඉන්නෙත් කලින් අල්ලපු අත නෙමෙයි. ඉස්සෙනකොට ඔරලෝ විතර සුව විතරක් නෙමෙයි වෙනස් වෙන්නේ අතත් අතත් වෙනස් වෙනවා. ඔරලෝසුවත් එක්ක අතෙන්ට යන්නේ අලුත් අතක්. ඔරලෝසුව අල්ලපු අත එහෙ යන්නේ නැහැ කවදාවත්. එහෙනම් මේක ඒ තරම් වේගවත් කියන කාරණාව අවබෝධ කරගන්නයි මේ තරම් උදාහරණ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතින් තවත් සඳහන් කරොත් මේ තනින් තනින් ආලෝක කිරණ එකතු වෙලා ගලද්දී එක දිගටම ආලෝකයක් ගලනවා වගේ පේනවා. ආලෝක කිරණ එකතු වෙන්නේ තනින් තනින්. ඒක නම් බොහෝ දෙනා හොඳට දන්න කාරණාවක් මේ විදුලි බබුලක් ඒක දිගටම දැල්විලා තියෙනව නෙමෙයි. ඒක නිමි නිමි දැල්වෙන්නේ. නමුත් අපිට ඒ බව පේන්නේ පේන්නේ නැහැ. එහෙනම් කොහොමද සඳහන් කරනවා මේ ආලෝක කිරණ එකතු වෙලා එකතු වෙලා ගලද්දී එක දිගටම ආලෝකයක් ගලනවා වගේ තමයි අපිට පේන්නේ. නමුත් එතන එක දිගටම ආලෝකයක් ආලෝකයක් නැහැ. ආලෝක කිරණ වෙන වෙනම තමයි තියෙන්නේ. ඉතින් මොන තරම් ළඟින් කොයි තරම් වේගෙන් ගලනවද අපිට එකටම වැටිච්ච එළියක් තමයි තියෙන්නේ. නමුත් වෙන වෙනම එකතු වෙච්ච ගලාගෙන යන සමුදායක් මෙතන තියෙන්නේ. හරියට අර පටියක් යනවා වගේ. අපි යම් වේගෙන් ගමන් කරන පටියක කළු පාට පටියක අපි කහපාට කහපාට ඉරි අඳිනවා ළඟින් ළඟින්. නමුත් පටිය දැන් වේගෙන් කැරකෙනකොට අපිට අර මැද්දේ තියෙන කළු පාට දැන් පේන්නේ අපිට ඒක දිගටම පේන්නේ කහපාටමයි. ගිනි පෙනෙල්ල අරගෙන කරකවනකොට අපිට ගිනි වලල්ලක් පේනවා. හැබැයි තියෙන්නේ එක පෙනෙල්ලයි. වේගෙන් කැරකෙන නිසා අපිට රවුමක් ගිනි වලල්ලක් වගේ පේනවා. එහෙනම් මේ ආලෝකය ගලන්නේ ආලෝකය ගලන්නේ ඒ විදිහටමයි. ආලෝක කිරණ එකතු වෙලා ගමන් කරන නිසාමයි ඒක එහෙම පේන්නේ. ඒ නිසා පින්වතුනි සඳහන් කරනවා පහනත් එහෙමමයි කියලා. අතීතයේ ඒ ප්‍රඥාව පහල කරගන්න පාවිච්චි කළා පහන. මේ අද අපි කතා කරන මේ විදුලි බුබුල විතරක් නෙමෙයි පහනත් එහෙමමයි. එහෙනම් පහනක් දැල් වෙන්නේ කොහොම වෙන්නේ ඇද්ද? උදාහරණයේදී පැහැදිලි කරනවා පහනක් කොහොමද දැල් වෙන්නේ කියලා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ එකවර ගිනි සිලුවක් වගේ අපිට දැන් පහන ඇවිලෙනවා දැල්ලක් පේනවා. නමුත් එකම දැල්ලක්ද ඔය තියෙන්නේ. එකම දැල්ලක් නෙමෙයි. දැන් නම් අපි දන්නවා ඒක එකම දැල්ලක්. එකම දැල්ලක් නෙමෙයි කියලා. මේක දැල් වෙනව නෙමෙයි කියලා සඳහන් කරනවා. මොහොතින් මොහොත වාෂ්ප වෙන තෙල් අංශුවෙන් අංශුව දැවෙනවා. මොහොතින් මොහොත වාෂ්ප වෙන තෙල් අංශුවෙන් අංශුව දැවිලා කුඩා ආලෝක නිකුත් වෙලා මේ තෙල් අංශුවක් පිච්චෙනකොට ඉතා සිවුම් ආලෝකයක් නිකුත් වෙනවා. ඉතාම චූටි. ඒ චූටි චූටි ආලෝක නිකුත් වෙලා මේ දැල්ල හැදිලා තියෙනවා. මේ දැල්ල හැදිලා තියෙන්නේ එහෙම. මොහොතින් මොහොත නිකුත් වෙන මේ වාෂ්ප වෙන තෙල් බින්දු දැල් වෙමින් චූටි චූටි ආලෝක ධාරා එකතු වෙමින් එකතු වෙමින් තමයි පහනේ දැල්ල හැදිලා තියෙන්නේ. අපිට දැන් එක දිගටම දැල් වෙනවා වගේ පේන්නේ. නමුත් එක දිගට දැල්වීමක් දැල්වීමක් එතන නෑ. එහෙනම් පහන දිහා බලාගෙන කොච්චර දේවල් කොච්චර දේවල් හිතන්න තියනවද අයි නිසා සඳහන් කරනවා ආන් ඒ දැල්ලත් එක්ක එක එක ප්‍රදේශවල එක එක පාටයි මේ දැවෙන ඒවා එක එක ප්‍රදේශවල දැවෙන ඒවා එක එක පාටයි එහෙනම් පහන දිහා බලාගෙන ඉන්නකොට පහන් tire ගාවින්ම ගින්දර මතුවෙනකොට වෙන පාටක් මැද්දේ තව පාටක් අන්තිමට දැල්ල කෙරවලේ තවත් පාටක් එහෙනම් සමහර වෙලාවට අපි දකිනවා කහ පාටයි, නිල් පාටයි, තද රතු පාටයි, ලා රතු පාටයි වගේ මේ පහන් දැල්ලෙත් විවිධ විවිධ ආකාරයෙන් ඒ ආලෝකය අපිට පේනවා. එහෙනම් ඒ දැල් වෙන දැල් වෙන තැන්වල හැටියට ඒ විවිධ විවිධ ආලෝක එතන දැවෙනවා, පිච්චෙනවා, ඒ මතුවෙනවා. ඒ ආකාරයේ තමයි අපි දකින්නේ. ඒ නිසයි සඳහන් කරන්නේ එක එක ප්‍රදේශවල එක එක පාටයි කියලා. දැල් වෙන හැටියට. හැම මොහොතකම එවලේ වාෂ්ප වෙන අංශුව එතනම දැවෙනවා. එවලේ වාෂ්ප වෙන අංශුව එතනම දැවෙනවා. ආයෙ කොහාටවත් ඒකට යන්න වෙන්නේ යන්න වෙන්නේ නැහැ. ආන් නිසා මේ දැල්ල එක දිගටම නැහැ වෙනස් වෙවි පවතින එකක් කියලා පැහැදිලි කරනවා. මේ කරුණු ඔක්කොම උදාහරණ මේ අනිත්‍ය කියන தත්ත්වය අවබෝධ කරගන්නයි. ඇහෙන් දකින්න බැරි අනිත්‍ය අවබෝධ කරගන්නයි මේ උදාහරණ ඔක්කොම සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනේ ගඟත් එහෙමයි. ගඟ ගලනවා. හැම වෙලාවෙම අපි දකින්නේ වතුර ගලනවා. හැබැයි ඉතින් අපි දකින වතුරක් ගලනවා නෙමෙයි මේ මේ ගලන ගඟේ එක දිගටම ජල කඳක් ගලනවා පේන්නේ. නමුත් ඒවත් අර වගේම තමයි උපදිනව, පවතිනව නැති වෙනවා, උපදිනව, පවතිනව නැති වෙනවා. එහෙනම් මගේ පාදයේ ගාවින් ගලාගෙන යන වතුර නෙමෙයි ඊළඟ තැන ගලන්නේ. එහෙනම් මම ඉන්න තැනින් මගේ ඇඟේ වැදීගෙන යන වතුර නෙමෙයි අනික් කෙනාගේ ඇඟේ වැදීගෙන වැදීගෙන යන. අපිට නම් පේන්නේ එක වතුර ධාරාවක් යනවා වගේනේ. මගේ ඇඟේ වැදීගෙන යන වතුරමයි අනික් කෙනාගේ ඇඟෙත් වදින්නේ. අපි ගඟට බැහැලා හිටියොත්. නෑ මගේ වැදිච්ච වතුර කීයටවත් අනික් කෙනාගේ වදින්නේ අනික් කෙනාගේ වදින්නේ නෑ. ඒකේ තරම්ම ඒ තරම්ම ලෝකේ හැම පැත්තෙම අරගෙන බැලුවහම ඒකයි මේ උදාහරණ රාශියක් මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. සඳහන් කරනවා අන්න ඒ වගේ මේ සංසාරේ ක්‍රියාදාමයක් මේ ලෝකය කියලා කියන්නේ ක්‍රියාදාමයක්. මුළු සංසාරය කියලා කියන්නේත් මේ වගේ එකක්. මුළු ලෝකයම කියලා කියන්නේත් මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් කියලා පැහැදිලි කරනවා. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා මේ අපට අයිති දේවල් ඇඳුම් පැළඳුම් රතවාහන ආදී සියලු දේවලුත් මේ ක්‍රියාදාමයක් කියන තැනටම අයිති වෙනවා ලෝකේ ක්‍රියාදාමයක් කියනකොට. මෙන්න මේ සත්වයා කියන්නේත් ක්‍රියාවලියකට. පුද්ගලයා සත්වයා කියලා කියන්නේත් ක්‍රියාවලියකට මමත්වයෙන් බැඳුන හැම දෙයක්මත් ක්‍රියාදාමයක්මයි කියලා සඳහන් කරනවා. මමත්වයෙන් බැඳගත්ත හැම දෙයකම තියෙන්නේ ක්‍රියාදාමයක්මයි. ස්ථීර වූ යමක් මේ ලෝකේ කිසිම තැනක කිසිම තැනක නැහැ. ආන් ඒ ක්‍රියාදාමයේ ඇති වේගය නිසා අනිත්‍ය සංඥාව ඇති වෙනවා. මේ ක්‍රියාදාමයේ ඇති වේගය නිසා මෙන්න මේ අනිත්‍ය අනිත්‍ය සංඥාව කියන එක ඇති වෙනවා වෙනස් වෙවි වෙනස් වෙවි යන ක්‍රියාදාමයේ ඇති වේගය නිසා. ආන් ඒ නිසා සඳහන් කරනවා සන්තති ඝන සමූහ ඝන ආදී වශයෙන් අභිධර්මයේ නම් මේ කරුණු විස්තර කරනවා. සන්තති ඝන, සමූහ ඝන. ඉතින් මේ ටික සාකච්ඡා කරන්න අභිධර්මයෙන් තමයි කරුණු ගොනු කරන්න වෙන්නේ. අපි ඒ කාරණාව සාකච්ඡා කරන්න යන්නේ නැහැ මෙතන. ඒ විදිහට සඳහන් කරනවා පින්නදින රතයක් ගමන් කරනවා දකින්නත් බෑ. දකින්නේ රතය එක තැන තියෙනවා විතරයි. කවදාවත් ගමන් කරනවා දකින්න බෑ. ආන් ඒ දැකීම් ගණනාවක් නුවණින් අවබෝධ කරගෙන රතය යනවද රතය තියෙනවද කියලා මේ ලැබෙන්නේ අවබෝධයක්. දැකීම් ගණනාවක් නුවණින් අවබෝධ කරගෙන රතය යනවද රතේ තියෙනවද කියලා අපිට ඇති වෙන්නේ අවබෝධයක්. ඒ නිසා සඳහන් කරනවා අන්න ඒ අවබෝධය අනුව බලන එකට තමයි මේ අනුපස්සනා කියලා කියන්නේ. අවබෝධයෙන් යුක්තව යමක් දිහා බලන එකට කියනවා අනුපස්සනාව කියලා. අනුව බලනවා. පවතින ආකාරයේ අනුව අවබෝධයෙන් යුක්තව බලනවා. ආන් එකට කියනවා අනුපස්සනා කියලා. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි අනිත්‍ය කියලා දෙයක් ලෝකේ නැති බවත් ඒක එක මොහොතක දකින්න බැරි දෙයක්. අනිත්‍ය කියලා දෙයක් ලෝකේ නැහැ කියලා ඒ නිසා සඳහන් කරනවා. එක මොහොතක තිබුණ දේ ඊළඟ මොහොතේ වෙනස් වෙලා නිසා මේ අනිත්‍ය කියලා කියනවා. මේ මොහොතේ තිබිච්ච දේ ඊළඟ මොහොතේ වෙනස් වෙලා. ඒ හින්දා අනිත්‍යයි. එක මොහොතක තිබුණ දේ ඊළඟ මොහොතේ වෙනස් වෙලා හින්දායි අනිත්‍ය අනිත්‍ය කියලා වචනයක් ලෝකෙට ඇවිල්ලා තියෙන. ඉතින් භාග්‍යතුන් වහන්සේ ත්‍රිලක්ෂණයෙන් මේක පැහැදිලි කරලා දෙන්න මේ කරුණ කාගෙන්වත් අහගන්නේ නැතුව තනියම දැකලා අවබෝධ කරන්ඩ මොනතරම් විශිෂ්ට වූ ඥාන ශක්තියක් උන්වහන්සේට අවශ්‍යද කිසිම කෙනෙක් කියලා දුන්නේ නැහැ තනියමමයි හෙව්වේ තනියමමයි දැක්කේ තනියමමයි අවබෝධ කෙරුවේ මේ කියන සියලු දේවල් අපි කතා කළාට වඩා උන්වහන්සේ මොන කෝටි ප්‍රකෝටි ගණනකින් මේක දැක්කත අවබෝධ කළාද එහෙනම් මොනතරම් ඥානයක් බුදුරජාණන් වහන්සේට ਸਰුවඥතා ඥානයේ හැටියට තිබුණද කියන කරුණ අපිට හිතන්න බැරි නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධමයි කියලා හිතන්නේ මේ සියලු දේවල් අපි එකතු කරගන්න නිසා. එමුනම් පින්නතුනි අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. අනිත්‍ය පිළිබඳව සාකච්ඡාවේ තවත් කරුණු ටිකක් අපිට ඉතුරු වෙලා තියෙනවා සාකච්ඡා කරන්න. ලබන තමහල්ලට ඊළඟ දවසේ දේශනාවෙන් පස්සේ අපිට පටිසම්භිදා මග්ගයෙන් දේශනාව පටන් ගන්න පුළුවන් වෙයි. එhmenan අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ සුපුරුදු පරිදි දීපලාල් විජේරත්න මහත්මයා හිමාලි ප්‍රියංජලා මහත්මිය විසින්ම දරන්නට යෙදුනා. උතුම් ප්‍රාර්ථනාවක් හැටියට නිදන ප්‍රාප්තියටපත් වුණ දයාබරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින මෑණියන්ට නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් උතුම් ප්‍රාර්ථනාව බවට පත් කර ගනිමින් සද්ධර්ම ශ්‍රවණය කරන්න රැස් වෙච්ච ලොකු කුඩා සියලුම දෙනාට පින් අනුමෝදන් කරලා ආශිර්වාද කිරීමත් මේ රැස් වෙන සියලු දෙනාගේම නමින් නිදන ප්‍රාප්තියටපත් වන සියලුම ගුරු දෙමව්පියාදීන්ට පින් අනුමෝදන් කිරීමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින් ක්‍රමේ ප්‍රධාන අරමුණ බවට පත් කර ගනිමින් ඒ වගේම විජේරත්න පවුලේ දයාබරණීය දූ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ අයට මේ ජීවිතය පුරා කල්යාණ මිත්‍රයන් මුණ ගැහිමින් කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීම තුළින් මේ සසර ගමනේ ජීවිතය අවබෝධ කරගෙන සසර දිනන්න ආශිර්වාද කරන එක සත්පුරුෂ දෙමව්පියන් දෙදෙනාගේ උතුම් ප්‍රාර්ථනාවක් නිසා අද දවසේ දයාබරණීය දියණියද මේ අවස්ථාවට සහසම්බන්ධ කරගනිමින් ඒ අයට පින් සිද්ධ කරගන්න අවස්ථාව උදා කළ යුතුයි කියන කාරණාවෙන් ශෙනිකුයි විජේරත්න දියණියත් සම්බන්ධ කරගෙන මේ අවස්ථාවට එකතු කරගෙන සත්පුරුෂ ධර්මයක් හැටියට ඒ අයට කරන්න තියෙන යුතුයකම සම්පූර්ණ කරන්න යෙදෙන උත්තරීතර යුතුයකම සාමාන්‍ය ලෝකයේ කරන්න තියෙන යුතුයකම් සිද්ධ කරන අතර අධ්‍යාපනයෙන් පොහොසත් කිරීම ආදී ශිල්ප ශාස්ත්‍රවල පිහිටවීම කරන අතර මේ පාපා නිවාරෙන්ති කල්යාණී නිවේසෙන්ති ආදී වශයෙන් කුසල් රැස් කරගන්න කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න අවස්ථාව උදා කරලා දීම මව්පියන්ගේ යුතුයකම ගරු කරමින් තමයි අද මේ මහා කුසලයක් සිද්ධ කරගන්න මේ අවස්ථාවට දිනියද සම්බන්ධ කරගනිමින් ඒ අයට ආශිර්වාද කිරීමත් සිදු කරන්නට යෙදුනේ. ඒ වගේම විහාරාධිපති අතිගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගීභාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා වගේ සම්බෝධි නාලිකාවේ විහාරාධිපති අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ දරණගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ඉක්මන් සෝය ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණ හැටියට තවත් සිහිපත් කරන කාරණාවක් සත්පුරුෂ ධර්මයෙන් යුක්තව ඊට අමතරව පින් අනුමෝදන් කරන්ඩ මේ පින්කමින්ම අවස්ථාව යොදා ගන්නවා විශේෂයෙන් සියලු දෙනාම දැන හඳුනාගත්ත අවසරයි අපේ මැදගොඩ අබේතිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ මෑණියන්ගේ අභාවය සිදු වෙලා තියෙන නිසා ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ එක අරමුණක් බවට අදපත් කරගන්නවා. ඒ නිසා අපි රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් අබේතිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ දයාබරණීය මෑණියන්ටත් අනුමෝදන් වේවා. ඒ වාගේ ශ්‍රේෂ්ඨ පුතෙක් සම්බුද්ධ ශාසනයට දානය කරපු ඒ මෑණියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරවමු. සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත් උතුම් කුසලයාගේ බලයෙන් ඉක්මන් සෝය නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ඉනතුනි අපි රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් විශේෂයෙන් අනුරාධපුර වැඩ සිටින අතිපූජනීය ඇරව්වල අවසරයි පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ යම් ප්‍රමාණයකින් අසනීපයෙන් සිටින නිසා උන්වහන්සේටත් මේ කුසලයාගේ බලෙන් ඉක්මන් සෝය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරන අතර ශෙනිකුයි විජේරත්න දියණියටත් නිසිත් විජේරත්න පුතාටත් ෂෙවින් විජේරත්න පුතණුවන්ටත් මේ කුසල්වල බලයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් භව නිරෝගී භව චිරජීවනයේම උදාපත් වේවා කල්යාණ මිත්‍රයන් මැසුරු කරන්න ලැබේවා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් නිවැරදි මඟ දැක ගැනීමෙන් මෙලව ජීවිතයේ සුවපත් කරගන්න, පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්න දූපතුන් තිදෙනාටත් ඒකාන්තයෙන් මේ පුණ්‍ය ධර්මයේ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍ෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් සම්පත් වේවා Thank you.